අස්සලායන සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제ත වනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන නානා වේරංජකානං බ්‍රාහ්මනානං පංචමත්ථානි බ්‍රාහ්මන සතානි සාවත්තියං පටිවසන්තේ කේනචි දේව කරණීයේන අතකෝ තේසම් බ්‍රාහ්මනානම් නේතද හෝසි අයං කෝ සමනෝ ගෝතමෝ චාතු වන්නින් සුද්ධින් පඤ්ඤාපේති කෝනුකෝ පහෝති සමනේන ගෝතමේන සද්ධින් අස්මින් වචනේ පතිමෙන්තෝති කේනකෝපන සමයේන අස්සලායනෝ නාම මානවෝ සාවත්තියං පටිවසති ධාරෝ බුත්තසිරෝ සෝලස වත්සුද්දේශකෝ ජාතියාත් තින්නම් වේදානම් පාරගෝ සනිගණ්ඩෝකේටු භානං සාක්කරප්ප බෙහෙදානම් ඉතිහාස පංචමානං පදකෝ වෙය්‍යාකරණෝ ලෝකායත මහා පුරිසලක්ඛනේසු අනවයෝ අතකොත්තේ සංබ්‍රාහ්මනානම් ඒතද හෝසි අයංකෝ අස්සලායනෝ මානවෝ සාවත්තියං පටිවසති ධාරෝ වුත්තසිරෝ සෝරසවස්සුද්දේශිකෝ ජාතියාත් තින්නං වේදානම් පාරගෝ සනිගණ්ඩෝ කේටුබානං සාක්කරප්ප බෙදානං ඉතිහාස පංචමානං පදකෝ වෙය්‍යා කරනෝ ලෝකායත මහා පුරිස ලක්ඛනේසෝ අනවයෝ සෝකෝපහෝති සමනේන ගෝතමේන සද්ධින් අස්මින් වචනේ පතිමන්තේ තුන්ති අතකෝතේ බ්‍රාහ්මනා යේන අස්සලායනෝ මානවෝතේන උපසංකමේ උපසංකමිත්වා අස්සලායනං මානවං ඒතදවෝචුන් අයං බෝ අස්සලායන සමනෝ ගෝතමෝ චාතුවන්නින් සුද්ධින් පඤ්ඤාපේතේ ඒතුබං අස්සලායනෝ සමනේන ගෝතමේන සද්ධෙන් අස්මින් වචනේ පතිමන්තේතු එවං වුත්තේ අස්සලායනෝ මානවෝ තේ බ්‍රාහ්මනේ ඒතද වෝච සමනෝ කලෝ භෝගෝතමෝ ධම්මවාදී ධම්මවාදිනෝච පන දුප්පතිමන්තියා භවන්තේ නාහං සක්කෝ මේ සමනේන ගෝතමේන සද්ධෙන් අස්මින් වචනේ පතිමන්තේ තුන්ති ဒုတိယံ ති කෝතේ බ්‍රාහ්මනා අස්සලායනං මානවං ඒතදවෝ චුන් අයං බෝ අස්සලායන සමනෝ ගෝතමෝ චාතුවන්නින් සුද්ධින් පඤ්ඤාපේති ඒතු භවං අස්සලායනෝ සමනේන ගෝතමේන සද්ධින් අස්මින් වචනේ පතිමන්තේතුං චරිතං කෝපන බොහෝතා අස්සලායනේන පබ්බාජ කන්තේ ဒ ුතියම්පි කෝ අස්සලායනෝ මානවෝ තේ බ්‍රාහ්මනේ ඒතදවෝච සමනෝ කලෝ භෝගෝතමෝ ධම්මවාදේ ධම්මවාදිනෝ චන දුක්ඛතිමන්තියා භවಂತಿ නාහං සක්ඛෝමි සමනේන ගෝතමේන සද්ධින් අස්මින් වචනේ පතිමන්තේ තුන්ති තතියම්පි කෝතේ බ්‍රාහ්මනා අස්සලාහෙනම් මානවං ඒතදවෝචුන් අයං බෝ අස්සලායන සමනෝ ගෝතමෝ චාතු වන්නෙන් සොද්ධෙන් පඤ්ඤාපේති ඒතු බවං අස්සලායනෝ සමනේන ගෝතමේන සද්ධෙන් අස්මින් වචනේ පතිමන්තේ තුං චරිතං කෝපන බොහතා අස්සලායනේන පරිම්බාජකං මා භවං අස්සලායනෝ අයුද්ධ පරාජිතං පරාජේති එවං උත්තේ අස්සලායනෝ මානවෝත්ති බ්‍රාහ්මනේ ඒ සදවෝච අද්ධාකෝ අහං භවන්තෝන ලබාමි සමනෝ කලෝ භෝගෝතමෝ ධම්මවාදී ධම්මවාදිනෝ ච පන දුප්පතිමන්තියා භවන්ති නාහං සක්කෝමි සමනේන ගෝතමේන සද්ධින් අස්මින් වචනේ පතිමන්තේතුම් අපිචාහං භවන්තානං වචනේන ගමිස්සාමීති අතකෝ අස්සලායනෝ මානවෝ මහතා බ්‍රාහ්මණ ගණේන සද්ධින්ගේන භගවාතේන උපසංඛමේ උපසංඛමේत्वा භගවතා සද්ධින් සම්මෝදේ සම්මෝදනේයං කතං සාරාණේයං වේති සාරෙत्वा ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ අස්සලායනෝ මානවෝ භගවන්තං ඒතදවෝච බ්‍රාහ්මනා භෝගෝතම ඒවමාහංසෝ බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුක්ඛෝ වන්නෝ කන්නෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුද්ධන්තේ නෝ අබ්‍රාහ්මනා බ්‍රාහ්මනාව බ්‍රහ්මනෝ පුත්තා ඕරසා මුඛතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්මනිමිතා බ්‍රහ්මදායාදාති ඉද භවං ගෝතමෝ කිමාහාති දිස්සන්තේ කෝපනස්සලායන බ්‍රාහ්මනානං බ්‍රාහ්මනියෝ උතුනියෝපි ගබ්බිනියෝපි විජායමානාපි පායමානාපි තේච බ්‍රාහ්මනාං යෝනිජාව සමානා ඒවමහංසෝ බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුක්ඛෝ වන්නෝ කන්හෝ වඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුද්ධන්ති නෝ අබ්‍රාහ්මනා බ්‍රාහ්මනාව බ්‍රහ්මනෝ පුත්තා ඕරසා මුඛතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්මනිම්මිතා බ්‍රහ්මදායා දාතේ කිංචාති භවං ගෝතමෝ ඒවමාහ අතකෝ බ්‍රාහ්මනා ඒව මේ සම්මඤ්ඤන්ති බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ තේයාලම් බ්‍රහ්මදායා දාතේ සංකින් මඤ්ඤසේ අස්සලායන සුතන්තේ යෝන කම්බෝජේසු අඤ්ඤේසු ච පච්ඡන්ති මේසු ජනපදේසු ද්වේව වන්නා අය්‍යෝ චේව දාසෝ ච අය්‍යෝ හොත්වා දාසෝ හෝති දාසෝ හොත්වා අය්‍යෝ හෝති තී එවං බොහසුතං මේ යෝන කම්බෝජනේසු අඤ්ඤේසු ච පච්ඡත්ති මේසු ජනපදේසු ද්වේව වන්නා අය්‍යෝ චේව දාසෝච අය්‍යෝ හොත්වා දාසෝ හෝති දාසෝ හොත්වා අය්‍යෝ හෝති තේ එත්ත අස්සලායන බ්‍රාහ්මනානං කිං බලං කෝ අස්සාසෝ යදෙත්ත බ්‍රාහ්මනා ඒව මාහංසෝ බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ තේයාලම් බ්‍රහ්මදායා දාති කිංචාසේ බං ගෝතමෝ ඒවමාහ අතකෝ එත්ත බ්‍රාහ්මනා ඒවමේ සංමඤ්ඤන්ති බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ පේයාලම් බ්‍රහ්මදායා දාතේ සංකින් මඤ්ඤසේ අස්සලායන කත්තියෝ වනුකෝ පාණාති පාතේ අදෙන්නාදායේ කාමේ සුමිච්ඡාචාරේ මුසාවාදේ පිසුනා වාචෝ පරුසා වාචෝ සම්පප්පලාපේ අබේජ්ජා ලෝභ්‍යාපන්න චිත්තෝ මිච්ඡාදිඨේ කායස්ස බේදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපඤ්ඤේය නෝ බ්‍රාහ්මනෝ වෙස්සෝවනුකෝ පෙය්‍යාලම් සුද්ධෝවනුකෝ පාණාතිපාතේ අදින්නා දායේ කාමේසෝ මිච්ඡාචාරේ මුසාවාදේ පිසුනා වාචෝ පරුසා වාචෝ සම්පප්පලාපි අභිජ්ජාලෝ ව්‍යාපන්න චිත්තෝ මිච්ඡාදිට්ඨේ කායස්ස බේදා පරම්මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජේය නෝ බ්‍රාහ්මනෝති නොහිදං භෝගෝතම කත්තියෝ පිහි භෝගෝතම පානාති පාසේ අදෙන්නා දායේ කාමේ සුමිච්ඡාචාරේ මුසාවාදේ පිසුනා වාචෝ පරුසා වාචෝ සම්පප්පලාපේ අවිජ්ජාලෝ ව්‍යාපන්න චිත්තෝ මිච්ඡාදිට්ඨේ කායස්ස බෙහෙදා පරං මරණා අපායම් දුග්ගතින් විනිපාතං නිරයං උපපඤ්ඤේය බ්‍රාහ්මනෝපිහි බොහෝගෝතම තේයාරම් වෙස්සෝපිහි බොහෝගෝතම තේයාරම් සුද්ධෝපිහි බොහෝගෝතම තේයාරම් සබ්බේපි භෝගෝ සම චත්තාරෝ වන්නා පානාති පාතේ අදෙන්නා දායේ කාමේසු මිච්ඡාචාරේ මුසාවාදේ පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපේ අබේජ්ජා ලෝභ්‍යාපන්න චිත්තා මිච්ඡා දිට්ඨේ කායස්ස බෙහෙදා පරම්මරණා අපායම් දුග්ගතින් විනිපාතං නිරයන් උපපඤ්ජේයොන්ති එත්ත අස්සලායන බ්‍රාහ්මනානං චින් බලංකෝ අස්සාසෝ යදෙත්ත බ්‍රාහ්මනා ඒව මහංසු බ්‍රාහ්මනාව සෙට්ටෝ වන්නෝ පේයාලම් බ්‍රහ්මදායාදාති කිංචාති බවං ගෝතමෝ ඒවමාහ අතකෝ එත්ත බ්‍රාහ්මනා ඒව මේ සංමඤ්ඤන්ති බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ තේයාලම් බ්‍රහ්මදායාදාති තංකින් මඤ්ඤසි අස්සලායන බ්‍රාහ්මනෝ වනුකෝ පානාති පාසා පටිවිරතෝ අදෙන්නා දානා පටිවිරතෝ කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ මුසාවාදා පටිවිරතෝ පිසුනා වාචා පටිවිරතෝ අරුසා වාචා පටිවිරතෝ සම්පප්පලාපා පටිවිරතෝ අනබින්ජාලෝ අධ්‍යාපන්න චිත්තෝ සම්මා දිට්ඨේ කායස්ස භේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජේය නෝකත්තියෝ නොවෙස්සෝ නොසුද්ධෝති නොහිදං බොහෝ ගෝතම කත්තියෝපිහි බොහෝ ගෝතම පානාති පාසා පටිවිරතෝ අදින්නාදානා පටිවිරතෝ කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ මුසාවාදා පටිවිරතෝ පිසුනා වාචා පටිවිරතෝ පරුසා වාචා පටිවිරතෝ සම්පප්පලාපහ පටිවිරතෝ අනවිජ්ජාලෝ අභ්‍යාපන්න චිත්තෝ සම්මාදිට්ඨේ කායස්ස බෙහෙදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපඤ්ජේය බ්‍රාහ්මනෝපි බොහෝ ගෝතම තේයාලම් වෙස්සෝපි බොහෝ ගෝතම තේයාලම් සුද්ධෝපි බොහෝ ගෝතම තේයාලම් සම්බේපි බොහෝ ගෝතම චත්තාරෝ වන්නා පානාති පාතා පටිවිරතා අදින්නා දානා පටිවිරතා කාමේසෝ මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා පිසුනා වාචා පටිවිරතා පරුසා වාචා පටිවිරතා සම්පප්පලාපා පටිවිරතා අනබේජ්ජාලෝ අභ්‍යාපන්න චිත්තා සම්මා දිට්ඨේ කායස්ස බෙහෙදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපඤ්ඤේයොන්තේ එත්තහ අස්සලායන බ්‍රාහ්මනානං කිං බලං කෝ අස්සාසෝ යදෙත්තහ බ්‍රාහ්මනා ඒවමහංසු බ්‍රාහ්මනාව සෙට්ටෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ පේයාලම් බ්‍රහ්මදායාදාති කිංචාතේ භවං ගෝතමෝ ඒවමහ අත කෝ එත්ත බ්‍රාහ්මනා ඒවමේවං මඤ්ඤන්ති බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ පේයාලම් බ්‍රහ්මදායා දාති තං කිං මඤ්ඤසි අස්සලායන බ්‍රාහ්මනෝ වනුකෝ පහෝති අස්මින් පදේශේ අවේරං අභ්‍යාපජ්ජං මෙත්තං චිත්තං භාවේතුම් නොපත්තියෝ නොවෙස්සෝ නොසුද්ධෝති නොහෙදං බොහෝගෝතම කත්තියෝපි බොහෝගෝතම පහෝති යස්මින් පදේශේ අවේරං අධ්‍යාපජ්ජං මෙත්තං චිත්තං භාවේතුම් බ්‍රාහ්මනෝපි බොහෝගෝතම පේයාලම් වෙස්සෝපි බොහෝගෝතම පේයාලම් සුද්ධෝපි බොහෝගෝතම පේයාලම් සබ්බේපි භෝගෝතම චත්තාරෝ වන්නා පහොන්ති අස්මින් පදේශේ අවේරම් අධ්‍යාපජ්ජං මෙත්තං චිත්තං භාවේතුන්ති එත්ථ අස්සලායන බ්‍රාහ්මනානං කිං බලංකෝ අස්සාසෝ යදෙත්ථ බ්‍රාහ්මනා ඒව මහන්සෝ බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ තේයාලම් බ්‍රහ්මදායා දාති කිංකාසේ බං ගෝතමෝ ඒවමාහ අතකෝ එත්ථ බ්‍රාහ්මනා ඒවමේ සංමඤ්ඤන්ති බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ තේයාලම් බ්‍රහ්මදායා දාති අංකින් මඤ්ඤසී අස්සලායන බ්‍රාහ්මනෝවනුකෝපහෝති සොත්තිං සිනානින් ආදාය නදින් ගන්त्वा රජෝජල්හං පවා හේතුම් නොකත්තියෝ නොවෙස්සෝ නොසුද්ධෝති නොහිදං බොහෝ ගෝතම කත්තියෝපි බොහෝ ගෝතම පහෝති සොත්තිං සිනානින් ආදාය නදින් ගන්त्वा රජෝජල්හං පවා හේතුම් බ්‍රාහ්මනෝපි භෝගෝතම තේයාලම් වෙස්සෝපි භෝගෝතම තේයාලම් සුද්ධෝපි භෝගෝතම තේයාලම් සබ්බේපි භෝගෝතම චත්තාරෝ වන්නෝ පහොන්ති සොත්තිං සිනානින් ආදාය නදින් ගන්්වා රජෝ ජල්හම් පවා හේතුන්ති එත්තහ අස්සලායන බ්‍රාහ්මනානං කිං බලං කෝ අස්සාසෝ යදෙත්ත බ්‍රාහ්මනා ඒවමහංසෝ බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ පේයාලම් බ්‍රහ්මදායා දාති චින්තාවේ බවං ගෝතමෝ ඒවමාහ අතකෝ එත්ථ බ්‍රාහ්මනා ඒවමේ සංමඤ්ඤන්ති බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ තේයාලම් බ්‍රහ්මදායා දාති තංකින් මඤ්ඤසි අස්සලායන ඉද රාජා කත්තියෝ මුද්ධාවසිට්ඨෝ නානා ජච්ඡානං පුරිසානං පුරිස සතං sannipāteyya ආයන්තු බන්තෝ යේ තත්ත කත්තිය කුලා බ්‍රාහ්මණ කුලා රාජඤ්‍ය කුලා uppannā ශාලස්සවා සලලස්සවා චන්දනස්සවා පදුමස්සවා උත්තරාරණින් ආදාය අග්ගෙන් අබිනිබ්බත්තෙන්තු තේජෝ පාතු කරන්තු ආයන්තු පුනබන්තෝ ඒතත් චණ්ඩාල කුලා නේසාද කුලා වේන කුලා රතකාර කුලා පුක්කුස කුලා uppannā sāpāna dōniyāvā සෝකර දෝනියාවා රජක දෝනියාවා ඒලණ්ඩ කට්ටස්සවා උත්තරාරණින් ආදාය අග්ගින් අබිනිබ්බත්තෙන්තෝ තේජෝ පාතු කරන්තෝ තී තංකින් මඤ්ඤසි අස්සලායන යෝ එවං නුකෝසෝ කත්ත්‍ය කුලා බ්‍රාහ්මණ කුලා රාජඤ්‍ය කුලා uppannේහි සාලස්සවා සලලස්සවා චන්දනස්සවා පදුමස්සවා උත්තරාරණින් ආදාය අග්ගේ අබිනිබ්බත්තෝ තේජෝ පාතුකතෝ සෝ ඒවනුක්වාස අග්ගේ අච්චිමාච වන්නවාච පබස්සරෝච තේනච සක්කා අග්ගිනා අග්ගිකරණං කාතුම් යෝ පනසෝ චණ්ඩාල කුලා නේසාද කුලා වේන කුලා රතකාර කුලා පුක්කුස කුලා uppannēhi sāpāna dōniyā vā sūkara dōniyā vā රජකදෝනියාවා ඒලණ්ඩ කට්ටස්සවා උත්තරාරණින් ආදාය අග්ගේ අබිනිබ්බත්තොත් තේජෝ පාතුකතෝ ස්වාස්ස අග්ගේන චේව අච්චිමා නචවන්න වා නච පබස්සරෝ නච තේන සක්කා අග්ගිනා අග්ගිකරණීයම් කාතුන්ති නොහිදං භෝගෝතම යෝසෝ භෝගෝතම කත්තිය කුලා බ්‍රාහ්මණ කුලා රාජඤ්‍ය කුලා uppannēhi sālassavā salalassavā chandanasavā padumassavā උත්තරාරණින් ආදාය අග්ගේ අබිනිබ්බත්තෝ තේජෝ පාතුකතෝ ස්වාස අග්ගේ අච්චිමාච වන්නවාච පබස්සරෝච තේනච සක්කා අග්ගිනා අග්ගිකරණීයම් කාතුම් යෝපිසෝ චණ්ඩාල කුලා නේසාද කුලා වේන කුලා රතකාර කුලා පොකුස කුලා uppannee he sāpāna doniya va sūkara doniya va රජකදෝනියාවා ඒලණ්ඩ කට්ඨස්සවා උත්තරාරණින් ආදාය අග්ගේ අබිනිබ්බත්තෝ තේජෝ පාතුකතෝ සෝචස්ස අග්ගේ අච්චිමාච වන්නවාච පබස්සරෝච තේනච සක්කා අග්ගිනා අග්ගකරණේ යම් කාතුම් සබ්බෝ පිහි භෝගෝතම අග්ගේ අච්චිමාච වන්නවාච පබස්සරෝච සම්බේන පිට සක්කා අග්ගින අග්ගිකරණීයං කාතුන්ති එත්ත අස්සලායන බ්‍රාහ්මනානං කිං බලං කෝ අස්සාසෝ යදෙත්ත බ්‍රාහ්මනා ඒවමාහංසු බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුක්ඛෝ වන්නෝ කන්හෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුද්ධන්ති නෝ අබ්‍රාහ්මනා බ්‍රාහ්මනාව බ්‍රහ්මනෝ පුත්තා ඕරසා මුඛතෝ ජාසා බ්‍රහ්මජා බ්‍රහ්මනිමිතා බ්‍රහ්මදායාදාති කිංචාසේ භවං ගෝතමෝ ඒවමාහ අතකෝ එත්ත බ්‍රාහ්මනා ඒව මේ සංමඤ්ඤන්ති බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ පේයාලම් බ්‍රහ්මදායා දාති තංකින් මඤ්ඤසි අස්සලායන ඉද කත්‍ය කුමාරෝ බ්‍රාහ්මන කඤ්ඤාය සද්ධින් සංවා සංකප්පේය ඒසම් සංවාසමන්වාය පුත්තෝ ජායේත යෝසෝ කට්ටිය කුමාරේන බ්‍රාහ්මණ කඤ්ඤාය පුත්තෝ uppannෝ සියාස් සෝමාතුපිසදිසෝ පිතුපිසදිසෝ කට්ටියෝ තිපේවත්තම්බෝ බ්‍රාහ්මනෝ තිපේවත්තම්බෝති යෝසෝ භෝගෝතම කට්ටිය කුමාරේන බ්‍රාහ්මණ කඤ්ඤාය පුත්තෝ uppannෝ සියා සෝමාතුපි සදිසෝ පිතුපි සදිසෝ කත්තියෝ තිපි වත්තම්බෝ බ්‍රාහ්මනෝ තිපි වත්තම්බෝති තංකින් මඤ්ඤසි අස්සලායන ඉද බ්‍රාහ්මන කුමාරෝ කත්තිය කඤ්ඤාය සද්ධෙන් සංවා සංකප්පේය තේසං සංවා සමන්වාය පුත්තෝ ජායේත යෝසෝ බ්‍රාහ්මණ කුමාරේන කත්තිය කඤ්ඤාය පුত্তෝ uppannෝ සියා සෝමාසෝපේ සදිසෝ පිතෝපේ සදිසෝ කත්තියෝ තිපි වත්තම්බෝ බ්‍රාහ්මනෝ තිපි වත්තම්බෝති යෝසෝ භෝගෝතම බ්‍රාහ්මණ කුමාරේන කත්තිය කඤ්ඤාය පුত্তෝ uppannෝ සියා සෝමාතුපේ සදිසෝ පිතෝපේ සදිසෝ කත්තියෝ තිපේ වත්තබ්බෝ බ්‍රාහ්මනෝ තිපේ වත්තබ්බෝ තංකින් මඤ්ඤසි අස්සලායන ඉද වලවං ගද්රබේන සම්පයෝජෙය්‍යොන් තේසං සම්පයෝගමන් වාය කිසෝරෝ ජායේත යෝසෝ වලවාය ගද්රබේන කිසෝරෝ uppannෝ සියා සෝමාතුපි සදිසෝ පිතුපි සදිසෝ අස්සෝති වත්තබ්බෝ ගද්ර භෝති වත්තබ්බෝති වේකුරංජාය හේසෝ භෝගෝතම අස්සතරෝ හෝති ඉදං හිස්ස භෝගෝතම නානාකරණං පස්සාමි අමුත්‍රච පනේසානං නකින්චේ නානා කරණං පස්සාමි තංකින් මඤ්ඤසි අස්සලායන ඉදස්සෝ ද්වේමානවකා භාතරෝ සෞදරියා ඒකෝ අජ්ජායකෝ උපනීතෝ ඒකෝ අනජ්ජායකෝ අනුපනීතෝ කමෙත්ථ බ්‍රාහ්මනා පඨමං බොහජෙය්‍යොම් සද්දේවා ථාලිපාකේවා යන්නේවා පාහුනේවාති යෝසෝ භෝගෝතම මානවකෝ අය්‍යායකෝ උපනීතෝ තමෙත්ත බ්‍රාහ්මනා පඨමං භෝජෙය්‍යුම් සද්දේවා ථාලිපාකේවා යන්නේවා පාහුනේවා කිං හි භෝගෝතම අනජ්ජායකේ අනුපනීතේ දෙන්නං මහප්පලං භවිස්සති තේ තංකින් මඤ්ඤසි අස්සලායන ඉදස්සෝ දේමානවකා භාතරෝ සෞදරියා ඒකෝ අජ්ජායකෝ උපනේතෝ දුස්සීලෝ පාප ධම්මෝ ඒකෝ අනජ්ජායකෝ අනුපනේතෝ සීලවා කල්යාණ ධම්මෝ කමෙත්ත බ්‍රාහ්මනා පඨමම් බෝධේයොම් සද්දේවා තාලිපාකේවා යඤ්ඤේවා පාහුනේවාති යෝසෝ භෝගෝතම මානවකෝ අනජ්ජායකෝ අනුපනීතෝ සීලවා කල්යාණ ධම්මෝ තමෙත්ථ බ්‍රාහ්මනා පඨමං භෝජෙය්‍යුම් සද්දේවා තාලිපාකේ වා යන්නේ වා පාහුනේ වා තින්හි භෝගෝතම දුස්සීලේ පාප ධම්මේ දින්නම් මහප්පලං භවිස්සති තී කුබ්බේ කෝත්වං අස්සලායන ජාතින් අගමාසී ජාතින් ගන්්වා මන්තේ අගමාසී මන්තේ ගන්්වා තපේ අගමාසී තපේ ගන්්වා චාසුවන්නෙන් සුද්ධින් පච්ඡාගතෝ යමහං පඤ්ඤාපේමීති ඒවන් බුත්තේ අස්සලායනෝ මානවෝත් තුන්හේ බොහෝතෝ මංකො බොහෝතෝ පස්සක්ඛන්ධෝ අදෝමකෝ පඤ්ඤායන්තෝ අප්පටිභානෝ නිසේදී අසකෝ භගවා අස්සලායනං මානවං තුන්හේ බොහෝතං මංකො බොහෝතං පස්සක්ඛන්ධං අදෝමකං පඤ්ඤායන්තං අප්පටිභානං විදෙත්වා අස්සලායනං මානවං ඒතදවෝච බෝතකොම්බං අස්සලායන සත්තන්නං බ්‍රාහ්මනේ සේනං අරඤ්ඤායතනේ පන්න කුටේසෝ සමන්තානං ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං හෝති බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ පේයාලම් බ්‍රහ්මදායා දාති අස්සෝසිකෝ අස්සලායන අසිතෝ දේවලෝ ඉසේ සත්තන්නං කෙර බ්‍රාහ්මනේ සේනං අරඤ්ඤායතනේ පන්න කුටීසෝ සමන්තානං ඒව රූපං පාපකම් දෙට්ඨිගතං uppannං හෝති බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ තේයාලම් බ්‍රහ්මදායා දාති අතකෝ අස්සලායන අසිතෝ දේවලෝ ඉසේ කේසමස්සොං කප්පෙත්වා මංජෙට්ඨ වන්නානේ දුස්සානි නිවාසෙත්වා අටලියෝ උපාහන ආරහෙත්වා ජාත රූපමයන් දණ්ඩං ගහෙත්වා සත්තන්නම් බ්‍රහ්මනේ සේනම් පත්තණ්ඩිලේ පාතුර හෝසී අතහකෝ අස්සලායන අසිතෝ දේවලෝ ඉසේ සත්තන්නම් බ්‍රාහ්මනේ සේනං පත්තණ්ඩිලේ චංකමමානෝ ඒවමාහ හන්දකනුකෝ ඉමේ බවන්තෝ බ්‍රාහ්මනේ සයෝගතා හන්දකනුකෝ ඉමේ බවන්තෝ බ්‍රාහ්මනේ සයෝගතාතේ අතකෝ අස්සලායන සත්තන්නම් බ්‍රාහ්මනේ සීනං ඒතද හෝසි කෝනායන් ගාමණ්ඩල රූපෝ විය සත්තන්නම් බ්‍රාහ්මනේ සීනං පත්තණ්ඩිලේ චංකමමානෝ ඒවමාහ හන්ද කනුකෝ ඉමේ බවන්තෝ බ්‍රාහ්මනේසයෝ ගතා හන්ද කනුකෝ ඉමේ බවන්තෝ බ්‍රාහ්මනේසයෝ ගතාති හන්දනං අபிසපාමාති අතකෝ අස්සලායන සත්ත බ්‍රාහ්මනේසයෝ අසිතං දේවලං ඉසින් අபிසපින්සු බස්මාවසල හෝහීති යතා යතාකෝ අස්සලායන සත්ත බ්‍රාහ්මනේසයෝ අසිතං දේවලං ඉසින් අபிසපින්සු තතා තතා අසිතෝ දේවලෝ ඉසේ අබිරූපතරෝච්චේව හෝති දස්සනීයතරෝච්ච පාසාදිගතරෝච්ච අතකෝ අස්සලායන සත්තන්නං බ්‍රාහ්මණී සේනං ඒතද හෝසි මෝඝං වතනෝ තපෝ අපලං බ්‍රහ්මචරියං මයං ඉපොබ්බේයං අபிසපාම බස්මා වසල හෝහීති බස්මාව භවති ඒකච්ඡෝ ඉමං පනමයන් යථා යථා අபிසපාම තථා තථා අபிරෝපතරෝ චේව හෝති දස්සනීය තරෝච පාසාදික තරෝචාති න භවන්තානං මෝඝං තපෝ නාඵලං බ්‍රහ්මචරියං ඉංග භවන්තෝ යෝමයි මනෝපදෝසෝ තං පජහතාති යෝ භවති මනෝපදෝසෝ තං පජහාම කෝනකෝ භවං හෝති තී සුතෝනෝ භවතං අසිතෝ දේවලෝයිසීති එවං බොහෝ සෝ වාහං හෝමි මී අතකෝ අස්සලායන සත්ත බ්‍රාහ්මනේශයෝ අසිතං දේවලං ඉසින් අභිවාදේතුං උපසංඛමින්සු අතකෝ අස්සලායන අසිතෝ දේවලෝ ඉසේ සත්ත බ්‍රාහ්මනේසයෝ ඒතදවෝච සුතං මේතං භෝ සත්තන්නං කිර බ්‍රාහ්මනේසේනං අරඤ්ඤායතනේ පන්න කුටේසෝ වසන්තානම් ඒව රූපං පාපකං දෙක්ඛගතං uppannam බ්‍රාහ්මනාවසෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුක්කෝ වන්නෝ කන්හෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුද්ධන්තේ නෝ අබ්‍රාහ්මනා බ්‍රාහ්මනාව බ්‍රහ්මනෝ පුත්තා ඕරසා මුඛතෝ ජාසා බ්‍රහ්මජා බ්‍රහ්මනිම්මිතා බ්‍රහ්මදායා දාති එවං බොහෝ ජානන්ති පනබන්තෝ යා ජනිකා මාතා බ්‍රාහ්මණං හේව අගමාසී නෝ අබ්‍රාහ්මණන්ති නොහිදං බෝ ජානන්ති පනබන්තෝ යා ජනිකා මාතෝ මාතා යාව සත්තම මාතා මහයුගා බ්‍රාහ්මණං යේව අගමාසී නෝ අබ්‍රාහ්මණන්ති නොහිදං බෝ ජානන්ති පනබොන්තෝ යෝ ජනකෝපිතා බ්‍රාහ්මණින් යේවාගමාසී නෝ අබ්‍රාහ්මණින් තේ නෝ හිදං බොහෝ ජානන්ති පනබොන්තෝ යෝ ජනක පිතුබිතා යාව සත්තමාපිතා මහයුගා බ්‍රාහ්මණින් යේවාගමාසී නෝ අබ්‍රාහ්මණින් තේ නෝ හිදං බොහෝ ජානන්ති පනබොන්තෝ යථා ගබ්බස්ස අවක්ඛන්ති හෝති තේ ජානාම මයං බෝ යථා ගබ්බස්ස අවක්ඛන්ති හෝති ඉද මාතා පිතරෝ ච සම්නිපතිතා හොන්ති මාතා ච උතුණී හෝති ගන්ධබ්බෝ ච පච්චුපට්ඨිතෝ හෝති එවං තින්නම් සම්නිපාතා ගබ්බස්ස අවක්ඛන්ති හෝති තේ ජානන්ති පනබොන්තෝ යග්ගේ සෝගන්ධබ්බෝ කත්තියෝ වා බ්‍රාහ්මනෝ වා වෙස්සෝ වා සුද්ධෝ වාති නමයන් බෝ ජානාම යග්ගේ සෝගන්ධබ්බෝ කත්තියෝ වා බ්‍රාහ්මනෝ වා වෙස්සෝ වා සුද්ධෝ වාති එවං සන්තේ භෝජානාත හේතුම් මේ හෝතහාතේ එවං සන්තේ බොහෝ නමයං ඥානාම කේචමයං හෝමාති තේහි නාම අස්සලායන සත්ත්වරාක්මනීසයෝ අසිතේන දේවලේන ඉසිනා සකේ ජාතිවාදේ සමනුයොංජිය මානා සමනුභාසිය මානා සමනුගාහිය මානා න සම්පායිස්සන්තේ කිම් පනත්වං ඒතරහි මයා සකස්මින් ජාතිවාදේ සමනයොංජියමානෝ සමනෝභාසියමානෝ සමනෝගාහියමානෝ සම්පායිස්සසී යේ සන්තං සාචරිය කෝන පුන්නෝ දබ්බිගා හෝති එවං වොත්තේ අස්සලායනෝ මානවෝ භගවන්තං ඒ තදවෝච අබික්ඛන්තං භෝ ගෝතම තේයාලම් උපාසකං මං භවං ගෝතමෝ ධාරේතෝ අජ්ජතග්ගේ පානුපේසං සරණං ගතන්ති අස්සලායන සොත්තං පතියම්